භික්කවේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුරන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපිට මේ ලෝකය අරමුණු වෙන විදිහට අපේ සිත සකස් කරගත්තේ නැත්නම් අපේ ජීවිතය එහි යථාභූත ස්වરૂපය ධර්මානුකූලව තේරුම් ගත්තේ නැත්නම් නිබඳව নিরතුරුව අපිට ලෝකයේ ඇත්ත తত্ত্বය අපේ හිතෙන් අරමුණු වෙන විදිහට අපේ හිත සකස් කරගත්තේ නැත්නම් මේ සංස්කාරයෙන් අත මිදෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේක සපයි සුවයි සුන්දරයි මధుරයි කියලාමයි දැනෙන්න පටන් ගන්නෙ. මේකෙන් අත බිදව ගන්න හිත මේකෙන් අත බුදවා ගන්න නම් අන්න අර විදිහට මෙහි තියෙන ඇත්ත తত্ত্বය අපේ හිතෙන් අරමුණු වෙන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ. ඒක ප්‍රායෝගිකව सिद्ध කරන්න ඕනේ. ඉතින් ලෝකේ කොයිම්ම හෝ තැනක නිවන් දැකීමට මෙහා කොයිම්ම හෝ තැනක ස්ථීර සැපයක් තියනවාය කියලා යම් අදහසක් අපේ තුල නැති වුනහම තමයි අපේ හිත නිවනෙහි ඇලෙන්නේ. නැත්තම් මොන දේවල් කිව්වත් අපිට මේකෙන් ගැලවෙන්න බෑ. ඒක බලන්න ඕනේ කාගේ දිහා හැරිලාද? ඉතින් මම මෙහෙම අහන්නම්කෝ. ජීවිතේ මේ වෙනකොට සැපද විඳින්නේ දුක්ද විඳින්නේ? සැප. ආ. එතකොට ඉපදිච්ච දවසේ ඉඳන් උත්සාහ කරන්නේ මොනවද? සැප වෙදින්න. ඒක තාම දැන් අවුරුදු 40 ගාණක්, 30 ගාණක්, 50 ගාණක්, 20 ගාණක් උත්සාහ කරලා සැප වෙදින්න. ඔක්කොම එක කතාවට කියන දුක් වෙනවා කියලා. කවුරුද දන්නේ සැප වෙදින දවසේ එන්නේ? සැප වෙදින දවස කවද එන්නේ? නේද? එහෙනම් ඒකෙදි අපිට ගැටලුවක් තියෙනවා. කියන්නේ මේ යන ක්‍රමයට සැප සැප හොයාගෙන යන ක්‍රමේ හරියන්නේ හරියන්නේ නෑ පිළිවත් නේ. ඇත්තටම ජීවිතේ සැපක් විඳලම නැද්ද? දුක් විඳිනවා කියලා කියපු අයගෙන් මම අහනවා ජීවිතේ සැපක් විඳලම නැද්ද? විඳලම නැහැ. එතකොට ඇයි දන්නේ ඉන්නේ ওই ජීවිතේ? දුක් නොවිඳගෙන ඉන්නවා. නේද? නෑ අපි ජීවිතේ සැප විඳලා තියෙනවා. හැබැයි නැවතුණාද ඒ සැප? කොයි වෙලාවෙ හරි මට සැප ලැබුණාද? අන්න ඒ සැප මට ඉතුරු වුණාද? නෑ නේද? නේද? ඉතුරු වුණේ නෑ. විඳ සැපක් තියෙනවා නම් අද තියෙන්නේ ඒ ගැන මතකයක් විතරයි. නේද? විඳ සැපක් තියනවා නම් අද තියෙන්නේ ඒ ගැන මතකයක් විතරයි. ඉතින් එහෙනම් එහෙනම් ඒ මතකයවත් සැප නැහැ. ඒ මතකය ඇත්තටම හටගස්සන්නේ අද ඒ සැප නැහැ. නේද? මොනවා හරි සැපක් විඳ අපි මේ ලෝක ජීවිතේ. අද ඒ සැප නැහැ. නමුත් මේ මතකය ආයමාව පීඩණයකට පත් කරනවද නැද්ද? ඇයි ඒ? නැවත ඒ සැප ඇති කරගැනීමේ පීඩණයකට මාවපත් කරනවද නැද්ද? ආය උත්සාහ කරන්න. ආය උත්සාහ කරන වින්ද සැපම නැවත ඉල්ලනවා. අපේ හිත. එතකොට අතීතයේ සැප වේදනාවක් වින්දානම් ඒ වින්දා වූ සැප වේදනාව දැන් නැති හින්දා දුකයි. නේද? ඒ විතරක් නෙවෙයි ඒ සැප වේදනාව නැවත නැවත නැවත නැවත ඇති කර ගැනීම සඳහා මේ හිත අපිව හරියට කොළඹනවද නැද්ද? සමහර ඒවාය කවදාකවත් ළඟා කරගන්න බැරි දේවල්. අම්මා මැරුණා කියලා කියන්නේ අම්මා ඉන්නකොට තිබුණා වූ සැපයන් මතක් කර කර මතක් කර කර මොකද කරන්නේ? ආ දැන් ඉතින් ඔය විඳින්න විඳිනවා විඳින්න තියෙන ඔක්කොම දුක් ටික. ප්‍රියයන්ගෙන් වෙන් වුණාම ප්‍රියයන් හා එක්කලා ඉන්න වෙලාවේ තිබ්බ සැපය ගැන නේද අන්තිමට මොකද කරන්නේ? කරන්න දෙයක් නැතුව මල් තියලා පහන් තියලා ප්‍රාර්ථනා කරනවා මොනවද? ආය ලැබේවා. ඊළඟ භවයේත් අම්මම වේවා. හැබැයි මතක් වෙන්නේ ඊළඟ සැරෙත් නැති වෙනවා කියලා. මේ දුක් විඳ විඳ ආය ඉල්ලන්නේ මොකද්ද එතකොට? මේ වගේම දුකක්ම ඉල්ලනවා. මේ වගේම දුකක් ඉල්ලනවා. නේද? එහෙනම් එකක් තමයි අතීත සැප වේදනාව හින්දා දැන් දුකක් ඇති වෙලා තියෙන්නේ ඇයි? ඒ සැප වේදනා නවත්තන්න බෑ. නවත්තන්න බෑ ඒවා පෙරලිලා යනවා. වෙනස් වෙලා යනවා. කුමන සැප වේදනාවක් ලැබුණත් මේ ලෝකේ ජීවිතේ ඒවා වෙනස් වෙනවද නැද්ද? අන්න ඒ වෙනස් වෙන ස්වභාවය තියෙන හින්දා අපේ පින්වත්නි අපි සැප වේදනා ලබන වෙලාවේ තියෙන පීඩනයකින් හොඳට මතක් කරලා බලන්න මං කියන හින්දා පිළිගන්න එපා. අපි කැමති බොහොම කැමති කාව හරි අපිට හම්බ වෙනවා. හම්බ වෙනකොට අපිට ලොකු සැප වේදනාවක් ඇති වෙනවා. නැත්නම් අපි කැමති ලොකු කැමති වස්තුවක් අපිට හම්බ වෙනවා. හ්ම්. නොහිතපු වෙලාවක සුඛෝභෝගී වාහනයක් හම්බ වෙනවා. අපි තමකෝ මේ මොකද්ද මේ සුවිත් එකකට ඇදුනා කියලා. දැන් නැති ප්‍රශ්නයක් ඇවිල්ලා මොකද්ද? මේක මං ගෙදර අරන් ගියාම අර කට්ටිය මේකට නගීද දන්නේ නැහැ. පොඩි උන් මේක හුරයි දන්නේ නැහැ. මේක දැන් තියන්න තැනක් හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. නේද? ඊට පස්සේ ඒක නඩත්තු කරගන්න ඕනේ. හ්ම් ඊට පස්සේ හිතන අනිත් අය මට ඊර්ෂ්‍යා කරයි දන්නේ නැහැ. එහෙනම් සැප වේදනාව ලැබීමත් එක්කම මහ පීඩිත ඒක රැකගන්න ඕනේ කියලා පීඩිත දුකක් එනවද නැද්ද? ඇයි එන්නේ? ඒ සැප වේදනාව ලැබිච්ච දේවල් වෙනස් වෙන ස්වභාවයේ තියෙන්නේ. සැප වේදනාව ලැබිච්ච දේවල් ලැබුණේ වාහනේ හින්දානේ. හ්ම්. ඒක වෙනස් වෙන ස්වභාවය තියෙනවා. ඒක විතරක්ද කියලා දන්නවද? මේ බලන්න. කෙනෙකුට තියෙන පාපැදියා. එයාගේ ලොකුම බලාපොරොත්තුව මොකද්ද? ආ මෝටර් සයිකලයක්. දැන් එයාගේ තියෙන එකම අදහස මෝටර් සයිකලයක් ලැබුණොත් මට ආයේ මොකුත් ඕනේ නැහැ. එහෙම ඉඳලා මෝටර් සයිකලයක් ගත්ත මතකද? පළවෙනි දවසේ කොහොමද ගෙදර ගන්න ආපු දවසේ? පුදුම සතුටක් නේද? දැන් පිහිනවා, හොදනවා, ඉවරක් නෑ. ඊට පස්සේ කොහොමද? 2යි, 3යි, 4යි දැන් මෝටර් සයිකලයකුත් තියෙනවා. නේද? ඉතින් තියෙනවා. ඒකෙන් ලබන සැපය දැන් තියෙද්දිත් ලබන්න බෑ. එහෙනම් මේ සැප වේදනාව නොයේකුත් හේතු හින්දා පින්වත්නි වෙනස් වෙනවා. නේද? සැප වේදනාවත් වෙනස් වෙනවා. සැප වේදනාවට හේතු වෙන දේවලුත් වෙනස් වෙනවා. ආන්ගේ සැප වේදනාවේ තියෙනවා වෙනස් වීම හින්දා ඇති වෙන දුකක්. හරි? දැන් අපි සැප වේදනාව හැදෙන තැන් ගැන පොඩ්ඩක් බලමු. කොහෙද හැදෙන්නේ? මොනවා හේතුවෙන්ද හැදෙන්නේ? ඇහත් රූපයත් චක්කු විඥානයත් හේතුවෙන් චක්කු සම්පස්සන සැප වේදනා ඇති වෙනවා. කනත් ශබ්දයත් සෝත විඥානයත් හේතුවෙන් සෝත සම්පස්සද සැප වේදනා. නාසයත් අහග්‍රාණයත් ඒකට හේතු වෙන ගන්ධ සෝදත් හේතු වෙලා මොකද වෙන්නේ? විඥානයත් හේතු වෙලා ගාහන සම්පස්සට සැප වේදනාවක් තියෙනවා. දිවත් රසයත් විඥානයත් හේතු වෙලා දිව්‍ය සම්පස්සට සැප වේදනාවක් තියෙනවා. කයත් ශරීරයත් සීතු උෂ්ණ ආදී ස්පර්ශයත් කාය විඥානයත් එකතු වෙලා කාය සම්පස්සට සැප වේදනාවක් තියෙනවා. මනසත් ආදරය ආදී ධර්මත් මනෝවිඥානයත් හේතුවෙන් මනෝ සංපස්සද සැප වේදනා හැදෙනවා. දැන් අපි හිතමුකෝ කනේ ඇති වෙන සැප වේදනා කියලා. කනේ ඇති වෙන සැප වේදනා මොනවාද? මිහිරි ශබ්ද. නේද? හොඳයි. මිහිරි හඬින් පරුස වචනයක් කවුරු හරි කිව්වොත්. මොකද කරන්නේ දැන්? ගොරෝසු ශබ්දකින් නෙවෙයි. හරි සාන්තව ඇනුම් පදයක් කියනවා. සද්ද නම් මිහිරි. හැබැයි අන්න සෝත සම්පස්සජ සැප වේදනාවක් ඒක ඇත්තටම. නමුත් මනෝ සම්පස්සජ දුක් වේදනාවක්. ඒක ප්‍රකටයි. නේද? ඒක ප්‍රකට වෙනකොට අර අපිට දැක්කේ සම්පූර්ණයෙන්ම දුකක් විදිහටයි. ඊළඟට ඒ විතරක් නෙමෙයි පින්නත් මේ කනට පුළුවන් ද මේ බලන්න මොහොතකට හිතලා කනට හේතු වෙන දැන් මේකට කියනවා අපි සෝතායතනය කියලා නැත්නම් සෝත ප්‍රසාදය කියලා කියනවා මේ කනේ ශබ්දය ඇහෙන බෙරේ හදාගත්තේ මන්ද නෑ ඒක වෙනස් වෙනවද නැද්ද ඒක වෙනස් වෙනවා කවදා හරි මට නැති වෙනවද නැද්ද ඒ වගේම බාහිරින් එන ඒකට එන ශබ්දයනුත් වෙනස් වෙනවද නැද්ද ඒවා මට නවත්තන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒ දෙක හේතු වෙලා හැදෙන විඥාණය කොහොමද වෙනස් වෙනව? නේද? කනත් වෙනස් වෙනවා නම් සද්දයක් වෙනස් වෙනවා නම් ඒ දෙක හේතු වෙලා හැදෙන විඥාණය කොහොමද වෙනස් වෙනව? එහෙනම් සෝත විඥාණය වෙනස් වෙනවා. එතකොට මේ තුනම වෙනස් වෙනවා නම් ඒ තුනම එකතු වෙලා හැදෙන ස්පර්ශය කොහොමද වෙනස් වෙනව? නේද? එහෙනම් චක්කු සම්පස්සද සැප වේදනාවක් මට ඇති වෙනකොට ඒක වෙනස් නොවි තියාගන්න මට හැකියාවක් එහෙම තියනවද මම ලොකු උත්සාහයක් ගන්න වෙනවා ඒක අහිංසක උත්සාහයක් හරි ඒ වෙනකොට ඒක වෙනස් වෙනවාමයි මේ සැප වේදනා හැදෙනවා ඒත් එක්කම මහා දුක් මුසු ආරංචි ඇහෙනවා අමාරු ශබ්ද ඇහෙනවා දරන්න බැරි ඒවා ඇහෙනවා ඔක්කොම අහන්න ඕනේ නේද මිහිරි ශබ්ද ඇහෙනවා මිහිරි රූප පේනවා මෙහෙම කරලා බලනකොට මිහිරි දෙයක් බලන්න කියලා එතන තියෙන අමිහිරි දෙය මෙතන පේනවා නේද? ඒ වගේ මේකේ උපදින දැන් මම ඔන්න අපි හිතමුකෝ මුහුණක් දැක සතුට වෙන්න පුළුවන් මට. මම ඒකද මේ මුහුණ දැක්කම මට ලොකු සතුටක් ඇති වෙනවා කියලා මම මුහුණ ගෙදර අරන් යනවා. හරිද? ගෙදර අරන් ගිහලා මොකද කරන්නේ? ගෙදර තියාගෙන දැන් උදේ පාන්දර අර මුහුණ දිහා බලනවා. එතකොට දැන් ඒ ඒකෙන් සතුට ඇති වෙන්න ඇහැ ඕනේ, මුහුණ ඕනේ, චක්කු විඥානය ඕනේ මේ තුනම එකතු වෙන්න ඕනේ. දැන් මම මොන දිහා බලනකොට ආ අර කොරහක් වගේ වෙලා රූපේ වෙනස් වෙලා මට නම් මට පවත් ගන්න බෑ. ඒ මූණ වෙනස් වෙලා එපාර බලනකොට. දැක්කහම හරිම හිතට අමාරු වෙන විදිහට හැදිලා මූණ. දැන් ඉතින් මොකද කරන්නේ? ගෙදර අරන් ආවට වැඩ නැහැ ඒක වෙනස් වෙලා. නේද? දැන් ඇති වෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? ආ. එහෙම නැත්තම් මූණ තියෙන විදිහට තියෙනවා ඇහි දැල බැඳිලා වාගේ වෙලා. ආ. එහෙනම් ඒත් සැප වේදනාවක් හැදෙන්නේ එතකොට එහෙම නැත්නම් මට මේ ඇහි පෙනීමේ දැනීම නැති වෙලා. හරි? එහෙනම් ඒත් වෙන්නේ නැහැ. එතකොට මේවා ඔක්කොම හරියන්න ගියාම හරි ගිහිල්ලා තමයි මේ සැප වේදනාව ලැබෙන්න ඕන. මේ මොහොතේ මට යම් දෙයක් දැකලා සැප වේදනාවක් ඉපදුනාද? අන්න ඒක ඊළඟ සැරේ දැකලා සැප වේදනාවක් විදිහට හම්බෙයි කියලා හිතන්න බැරි තරම්ම විශ්වාසයන් නැහැ වෙනස් වෙනවා. කනෙත් එහෙමයි, නාහෙත් එහෙමයි, දිවත් එහෙමයි, ශරීරයත් එහෙමයි, මනසත් එහෙමයි. එහෙනම් හැම සැප වේදනාවකම විපරිණාම වෙන ස්වභාවය තියෙනවද නැද්ද? වෙනස් වෙන ස්වභාවය තියෙනවා. ආන්ගේ වෙනස් වෙන ස්වභාවයෙන් හින්දා අපි හැම වෙලේම ඉන්නේ පීඩණේ. කොච්චර ලස්සන දේවල් කොච්චර සැප දේවල් කොච්චර හොඳ දේවල් හම්බුණත් හැම වෙලෙම ඉන්නේ වෙනස් වෙයි නැති වෙයි කියලා පීඩණයෙන්ද නැද්ද මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මස් කෑල්ල ගත්ත කාක්කා වගේ කියලා කාක්කු රංචුවම ඉන්නේ දුකෙන් මස් නැතුව හරිද එතකොට එක මස් කෑල්ලයි හම්බෙන්නේ දැන් මස් කෑල්ල දාපම ගත්ත එක්කෙනෙක් ඉන්නවා එතකොට අනිත් අයට හම්බුන්නේ නැහැ එහෙනම් එයාලා කොහොමත් දුකේ. ගත් එක්කෙනා ගත් එක්කෙනා සැපෙන්ද? අනිත් අය දුකෙන්. ගත් එක්කෙනා කොහොමද? එයා ඇයි දුකෙන්? එයාගේ පස්සෙන් අනිත් අය පාන්නනවා එයා වේගෙන් පියාඹන්න ඕනේ. අනිත් කට්ටියගෙන් බේරෙන්න ඕනේ. හංගන්න ඕන අරක. හැංගෙන්න ඕනේ. නේද? එහෙනම් ආන් ඒ වගේ තමයි මේ ජීවිතේ. යමක් හම්බුනේ නැත්නම් දුකයි යමක් හම්බුණත් දුකයි. නේද? මගේ හිතියොත් නුඹ නැති නේද? තියෙන කතාව ගෙදර ගියොත් හම්බු නැති කොහොමත් නැති තමයි අන්තිමට. ඒ වගේ මේ ලෝකයේ තියෙන සම්පත් පින්නත් මේ හම්බුණත් දුකයි නැතත් දුකයි. හම්බුණත් දුකයි නැතත් දුකයි. ආන්න ඒ තමයි වෙනස් වෙන හින්දා වෙනස් වෙන එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කිව්ව ඔන්න ඔය විපරිණාම ආතේ. ඒ කියන්නේ සැපක් ලැබුණත් ඒ සැපේ තියෙනවා විපරිණාම ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවය. ඒකෙන්ද ඒ සැපයත් එක්කම අපිට දුකකුත් එක්කමයි ඒ සැපය උපදින්නේ. ඒ සැපය හරියට නිකන් නේද අර මව් මරා උපන් කුමරා කියන්නේ නේද? ආපු තැනම ඉවරයි. ආපු තැනම ඉවරයි. අන්න ඒ වගේ මේ සැපය කියන එක හැදෙන්නේ දුක් උරුම කරගෙනමයි. ඒ මොකද විපරිණාම දුකය කියලා කියනවා. හරි. ඊළඟට දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ කොහොමද දුක කියන එක දුකයි. දැන් අර මස් කෑලි හම්බුන්නේ නැති කපුක කොහොමද දුකින් ඉන්නේ? නේද? අර සැපහින්දා දුකක් ලබනවා අනිත් කට්ටිය දුක් වෙනවා. ඒක ගැන කතා කරන්න දෙන්නේ ඒක කොහොමද දුකක්ම දුකක්ම තමයි. ඒ මේ සංස්කාරයන්ගේ තියෙන ස්වභාවය. ඊළඟට පින්නත් නේ සැපත් නැති දුකකුත් නැති දේවල් මේ ලෝකේ තියෙනවා. හ්ම්. ඒත් ඒ හැම දෙයක්ම සංස්කාරයන්. සංස්කාරයන්ගේ ස්වභාවය හැම වෙලේම වෙනස් වෙන එක. ආන්ගේ වෙනස් වෙන හින්දා වෙනස් වෙයි දැන් සැපකුත් නැති දුකකුත් නැති අදුක්කසුක වේදනාවක් ලැබිච්ච වෙලාවක් ගන්නේ අන්න ඒ වෙලාවෙත් ඒක වෙනස් වෙයි කියන පීඩන දුකක් තියනවද නැද්ද? සංස්කාරයන්ගේ තියෙන පීඩිත දුක් ස්වභාවයක් තියෙනවා. එතකොට ඔන්න ඔය තියෙන දුක්ඛිත తත්වයේ හින්දා අපිට පින්නත් අපි හරි ලොකු ප්‍රශ්න වගේකට මුහුණ දීලා ඉන්නේ. මේ සංස්කාරයන්ගේ වෙනස් වීම හින්දා. ජරාවටපත් වීම කියන එක සැපද දුකක්ද? නේද? ඒකටපත් වෙමින් ඉන්නවද නැද්ද? හැම වෙලෙම ටික ටික ටික ටික ටික ටික ජරාවටපත් වෙනවා, වයසට යනවා, දිරනවා. මේ ශරීරවල තිබ්බ විදිහ නෙවෙයි පස්සේ. හැම වෙලෙම බලද්දී ඒවා නැවත නැවත නැවත නැවත සකස් වෙන මේ සංස්කාරය අවුරුදු 5 දී තිබ්බ විදිහට නෙවෙයි 10 දී 10 දී තිබ්බ විදිහට නෙවෙයි 15 දී 15 දී තිබ්බ විදිහට නෙවෙයි 20 දී ඔහොම ඔහොම ඔහොම නැගිට ගන්න බැරි වෙන විදිහට කතා කරගන්න බැරි වෙන විදිහට hina වෙන්න බැරි වෙන විදිහට එක ඉරියව්වක ඉන්න බැරි වෙන විදිහට මහා දුක්ඛ ස්කන්ධයකටපත් වෙනවා. එතකොට ඉතින් ඉඳගෙන හින් තනින් නැගිටිනකොට අම්මේ කියේ තමයි නැගිටින්නේ. ඒක කෝටුවක ආධාරයෙන් ආයෙත් කවදාකවත් බෑ නේද? කෝටුවක් තමයි ඊට පස්සේ එකම සරණ මොකද්ද? හැරමිටිය නේද? ඉතින් හැරමිටිය රතුව මුකුත් දරුව යනවා. හ්ම් ඇස් දැල දැම්මා වගේ වෙනවා පේන්නේ නැතුව යනවා. හ්ම් එතකොට ඉතින් අමාරුවෙන් බලා ගන්නවා කණ්ණාඩි දාලා දාලා බැරිම තරම් ලොකු කාචයක් වගේ එකක් ඕන වෙනවා. අර මෙහෙම කරලා ලොකු එකකින් බලන්න. නේද? මේවා පේන්නේ නැතුව යනවා. ජරාවටපත් වීමත් ඒක මහා දුකක්. ඊළඟට කන් ඇහෙන්නේ නැතුව යනවා. ඉතින් කෑ ගහන්න ඕනේ. නේද? ඊළඟට රස දැනෙන්නේ නැතුව යනවා ටික ටික ටික ටික. ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යනවා. සීත උෂ්ණ දැනෙන්නේ නැතුව සමහර ශරීර කොටස් හිරි වැටෙන්න පටන් ගන්නවා. හරි. ඒ වගේම මනසට අවශ්‍ය කරන සමහර දේවලුත් පිළිබඳ සිහිය නැති වෙලා ගිහිල්ලා දැනුම නැති වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි විතක මේ ශරීරය ඔසවා ගන්න පවා බැරි වෙනවා. එකතන වැටෙනවා වෙලාවකට. ඉතින් එහෙම වෙලා සමහරවල්ලාට ජරා දැන් එක ජරාවටපත් වෙච්ච මවතුමියක් මේ කොච්චරනම් කියනවද කොන්ද කුදු වෙලා කුදු වෙලා කුදු වෙලා කුදු වෙලා ගිහිල්ලා අන්තිමට මේ නිකට දණිහ වැදෙන ගානට නිකන් කුඩු වුණා. නිකට දණිහ දාන වැදෙන ගානට නිකන්ම කුඩු වුණා. එතකොට දැන් මොකද කරන්නේ? එපා කියන්නද? නේද? ඒ වගේ හරියට ජරාවටපත් වීමෙන්ද හරියට පීඩණයකටපත් වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ගැන හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට ව්‍යාධියටපත් වීම කියන එකත් එහෙමයි. ව්‍යාධියට කියන්නේ අසනීප ස්වභාවයක්. මේ ජරාවටපත් වෙන්න නම් තව කල් දිනනවා කියන්නකො. එහෙම හිතෙන්නේ. ව්‍යාධියටපත් වීම කොහොමද? මේ ඉන්නවා මේ දුක් විඳින්න වෙන තත්ත්වයටපත් වෙනවා. නේද? මේ ඉන්නවා නොයේකුත් චක්කු රෝග, සෝත රෝග, ගාහන රෝග, ජීව රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග කීකේ මේ ශරීරය ලෙඩක් නැති වෙලාවක් හොයාගන්න නැති තරම්. ලෙඩ වලට ආකරයක් වෙන්නත් මේ ශරීරය. එතකොට මෙන්න මේ ව්‍යාධියටපත් වීම ගැනත් අපි නිකන් නෙවෙයි හොඳට මෙනෙහි කරන්න ඕනේ එවැනි ස්වභාවයක් මට තියෙනවා කියලා මෙනෙහි කරන්න ඕනේ. අපි කවුරු හරි ලෙඩක් වෙලා ඉන්නකොට දැක්කහම කොහොමද? අනේ පවුනේ කියලා නිකන් නේද? මමත් ඒ ස්වභාවය අයින් වෙලා නැහැ. සමහර අය හරියට දුක් විඳිනවා පින්නත් නේ. එක එක අසනීප පැදලා ඇඳන් වල හෙල්ලෙන්නේ නැතු ඉන්න වෙලා. හ්ම්. එක එක නැත්තම් කෑලි කෑලි කපලා ශරීරයේ කෑලි කෑලි අයින් කරලා දාලා නහයෙන් බට දාලා කටෙන් බට දාලා පුදුමාකාර දුක් ගොඩක් උහුලන්න සිද්ධ වෙලා තියෙනවා ජරාවට ව්‍යාධියට පත්වීම හින්දා. ඉතින් ව්‍යාධියට පත්වීමේ දුක අපි මෙනෙහි කරන්න ඕන මම හැමදාම කියන්නේ ඒවා සංවේදීව මෙනෙහි කරන්න ඕන. මේ අතක් උස්ස ගන්න බැරි වුණොත් කියලා මෙනෙහි කරන්න. අත් දෙක උස්ස ගන්න බැිනවා. ඔළුව කැසුවොත් මොකද කරන්නේ? කතා කරගන්න බැහැ. අංශභාගය වගේ සමාන ලෙඩ හැදෙනවා කතා කරගන්න බැහැ. කතා කරන්න පුළුවන් නම් ඔළුව කාට හරි කසන්ට කියලා හරි කියන්න පුළුවන්. කතා කරගන්නත් බැයි නෝ. අත් දෙක උස්ස ගන්නත් බැයි නෝ. මොන තරම් ලොකු දුකක් විඳින්න වෙනවද කියලා බලන්න. එතකොට පැත්ත හැල්ලා ඉඳ ගියාම දැන් අපි ඉන්නකොට මේ දඟලනවා. මේ දඟලන්නේ ඇයි? රත් වෙන හින්දා. නේද? රත් වෙන හින්දා දඟලන්නේ. එතකොට රත් වෙනකොට අපි හැරෙනවා. හැරෙනකොට ගොඩක් වෙලාවට හරියනවා. නමුත් අර එකතෙන් වෙච්ච රෝගියාට හැරෙන්න පෙරලෙන්න බැයි නම් කියන්නත් බැයි නම් මා රත් වෙලා කියලා. ඉතින් මෙහෙම වැතිරිලා රත් වෙලා දැවෙනකන් වගේ ඉන්න ඕන හැම. එහෙම හිටියම මොකද වෙන්නේ ටික දවසකින්? තුවාල දානවා. තුවාල දාපුවා ඊටත් වැඩිය අමාරුයි. තවත් ටික දවසකින් මොකද වෙන්නේ? මැස්ස වහනවා ඒවයි. පණුව හැදෙන වෙලාවකට. නේද? පණුව මේ හැම විදගෙන ඇතුළට එනවා ශරීරය තුළට එනවා. ඒ වගේ බොහෝම දුක් විඳිනවා අන්න ඒවා සංවේදීව මෙනෙහි කරන්න ඕනේ. මේ මේ ජීවිතේ මේ ඉන්නකොට බොහෝ ජරාවටපත් වීම සිද්ධ වෙන්න තියෙන ඉරකඩ මගේ මේ ශරීරයේ තියෙනවා. මට හම්බෙලා තියෙන මේ ශරීරය මට ලැබිලා තියෙන මේ නිර්මාණය වෙලා තියෙන මේ ශරීරය ජරාවට ව්‍යාධියටපත් වෙන එකක් කියලා. ඒ වගේම මේ ඉන්නවා මේ නෑ මේ ඉන්නවා මේ නෑ මරණයට මගුරු අරන් ගියා වගේ එකපාරටම අරන් තිනවන්න ගමේ අහවලා නැහැ අහවලා නැහැ කියලා නේද මම මෙහෙම හිතියට මොකද මගේ මේ ශරීරය කොයි වෙලාවෙ හරි මරණයටපත් වෙනවා මේකෙන් මේ විඥානය මේකෙන් නිරුද්ධ වෙනවා ඊට පස්සේ මේ ශරීරය හරියට ලී කොටයක් වගේ කොහරි තැනක මලමිනියක් කියලා නේද මලමිනියක් විදියට නිවසක තියලා පෙට්ටියක දාලා තියෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඉතින් කවුරුවක්වත් මේකට එදා වගේ ගෞරව කරන්නේ අර මේ මොකුත් නැහැ. මලදර පෙට්ටිය තියෙනකම් විතරයි ඕන්නම් ටිකක් වෙලා. ඊට පස්සේ මේක මහ පොළොවට පස් වෙන හැටි මෙනෙහි කරන්න ඕනේ. ටික ටික ටික ටික මේ හැමදිය වෙලා යනවා, මස් මස් දිය වෙලා යනවා. කටු දිරලා යනවා. ටික ටික ටික අඳුර පොළවේ තිබ්බ තැනම විතරයි. ඉතින් මේ ශරීරයේ මේ තියෙන ස්වභාවය මරණ දුකට යටත්. අපි ඔක්කොම මරණ දුකට යටත්. ඊළඟට ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම නේද එතකොට ඒ වගේ ඉවරක් නැති දුක් ගොඩකට අපිට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා ලෝකයේ වැඩි දෙනෙක් පින්නත් මේ දිග සුසුම් හෙලෙහෙල ඉන්නවා හ්ම් කී කී නේද ප්‍රියන්හා වෙන්වීම අප්‍රියන්හා එක්වීම හින්දා තමන් කැමති දේ නොලැබීම හින්දා යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කැමති දේ නොලැබීම අර ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඔක්කොම එක කොටකට අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරා කැමති දේ නොලැබීමේ දුක කියලා බලන්න පින්නත් මේ ඉපදෙන්න මම අකමැති කිව්වට නූපදී තියනවාද ව්‍යාපාදන ව්‍යාධි ඇති වෙනවට මම අකමැති අසනීප වෙනවට මම අකමැති කිව්වට අසනීප හැදෙන්නේ නැතුව තියනවාද මරණයට මම්පත් වෙනකොට අකමැති කියවට මැරෙන්නේ නැතුව තියනවද? නෑ, ඒ මොකක්වත් මොකක්වත් නෑ. ඔක්කොම කැමති දේ නොලැබීම වශයෙන් දුකයි. ප්‍රියන්හා එක් වෙලා ඉන්න මට ඕනේ. මං අප්‍රියන්හා එක් වෙන්න අකමැති කියවට අප්‍රියන්හා එක් නොවි තියනවද? නෑ, එකක්වත් නෑ. එහෙනම් මේ සංස්කාරයාගේ ඔන්න ඔය වගේ වෙනස් වීම හින්දා අධිකතර දුක්ඛන්ද විඳින්න තියෙනවා. බොහෝ දුක් ගොඩක් විඳින්න තියෙනවා. ඉතින් මේක තමන්ගේ වශයෙන් විඳින විඳින විඳින යම් සැපයක් තියනවාද ඒ හැම අවස්ථාවකම හොඳට මෙනෙහි කරන්න ඕනේ මේ ලෝකේ කිසිම කිසි තැනක දුක් හට නොගන්න තැන නෑ මම කොහේ හරි තැනක් ඇල්ලුවාද ඒ අල්ලපු හැම තැනක්ම මොකද්ද දුක් හට ගන්න ස්වභාවයේ තියෙන එකක් කියලා හොඳින් මෙනෙහි කරන්න ඕන හොඳින් මෙනෙහි කරන්න හරිද එහෙම මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ මට ලැබිච්ච දෙයක් වුණත් නොලැබිච්ච දෙයක් තියනවාද ඒ හැම එකම දුකට හේතු වෙන බව Tamanට ටික ටික ටික ටික ටික ටික වැටහෙන්න පටන් ගන්නවා අන්න ඒ වැටහීම ඇති වෙන්න ඕනේ අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය කියලා තියෙන තද බැඳීම් අභිබවා මේ මහා දුක්ගොන්නක්ය මේ මහා දුක්ගොඩක් හදන තැනක්ය කියලා හැදෙන තැනක්ය කියලා Taman උපේක්ෂාවේ හිත පිටවා ගන්න ඕනේ මේ හැමතැනකම මහා දුක් හැදෙනවා කියලා. හරි එහෙම කෙනා එහෙම දැනෙන කෙනා පින්නන්නේ හරිය කරුණාවන්ත වෙනවා. ඇයි කියන්නේ? අර අච්චර දුක් විඳින කෙනෙකුට තව මං එක එකවක් කියලා තව දුක් දෙන්න ඕනද? නේ? එක එකවක් කිය කිය කියලා කියලා මම තවත් දුක් දෙන්න ඕනද කියලා කොහොම අනුකම්පා සහගත කෙනෙක් අනේ අනේ අපි මේ දුක් විඳින කෙනාට උදව් කරන්න ඕනේ උදව් කරන්න ඕනේ කියලා දැඩි හැඟීමක් సంతానවල ඇති වෙන්නේ මේ දුක තේරුම් ගන්නකොටයි. දුක තේරුම් ගන්න එකනට තමයි පින්නන්නේ කවදා හරි මෛත්‍රිය හොඳට වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ දුක හොඳින් තේරුම් ගන්න සංවේදී මනසක් තියෙන කෙනෙකුට. ඉතින් ඒකින්ද තමන්ගෙන් පටන් ඉති අජ්ජත්තං වා බහිද්ධාවා. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මෙනෙහි කරනවා. එතකොට දුර තියෙන වස්තු වශයෙන් ළඟ තියෙන වස්තු වශයෙන් দূරේවා සම්තිකේවා. හීන ප්‍රනීත. එතකොට ඕලාරික සුකුම ආධ්‍යාත්මික බහිද්ද මේ විදිහට එක එක එක එක ආකාරයෙන් බෙදාගෙන මේ ශරීරය මොකද කරන්නේ ඒ ඒ ශරීරයේ තියෙන මේ පංච උපාදානස්කන්ධයම දුකයි කියලා තමන්ගේ මනසට වැටහෙන තුරු මොකද කරන්න ඕනේ ඒක පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස බලන්න ඕනේ හැම දෙයක්ම මේ ලෝකයේ සිද්ධ වෙන හැම දෙයක්ම පිරික්සමින් පිරික්සමින් පිරික්සමින් බලනවා කොහේ හරි මේ කියන සැපයක් තියනවාද මේ හැම එකක්ම දුකට හේතු වෙන බව. එහෙනම් පිරික්සන කෙනෙකුට පේනවා පින්නත් නේ තමන් මුලාවටපත් වෙලා විඳින දුක් ලැබුණ බව තමන් මුලාවටපත් වෙලා විඳ දුක් තේරුමක් නැති බව වැටහෙනවා. අන්න ඒ වැටහීම ඇති කරගන්න මේ මුලාවටපත් වෙලා විඳින දුක කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. පින්නත් මේ දැන් අපි ලෝකය ගැන ඇත්ත අවබෝධ කරගන්න ලෝභ දේශ මොහ අඩු කරන්න යන වෙලාවල් වලදී සමහර වෙලාවට ඒක අභිබවා ඒ ප්‍රතිපත්ති මාර්ගයේ අභිබවා මහා වේගවත් කුරුණක් වගේ තමන්ගේ මේ වැරදි නැත්තම් අර ගිය ගමන අනිත් පැත්ත හැරෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? ආන් ඒකට හේතු වෙන්නේ සිතේ තියෙන කෙලෙස් ස්වභාවයයි. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන පංචකාම සම්පත්තියේ ඇලිලා තියෙන ස්වභාවයෙන්ද තමයි අර මාර්ගය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙන වෙලාවකට. මේක මේ මාර්ගය අනිත් පැත්ත හැරිලා නැවත සැපයි සුවයි කියලා පංචකාම සම්පත්තිය කෙරෙහි අපේ හිත වැටීගෙන එන එක නවත්තන්න නම් අපි මොකද කරන්න ඕනේ මේකේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න ඕනේ. මම මේ අතන මෙහෙම කතාවක් කියනවා මේ බලන්න. අපි හිතමු අසත්පුරුෂයෙක් ඉන්නවා. හරිද? යම්කිසි අසත්පුරුෂ මිනිසෙක් ඉන්නවා. ඒ අසත්පුරුෂ මිනිසයා දැකලා මට ඇතිවෙන්න ඕනේ සැප වේදනාවද දුක් වේදනාවද දුක් වේදනාවක් තමයි ඇති වෙන්න ඕන. දැන් අසත්පුරුෂයා දැකලා මට සැප වේදනාවක් හැදෙනවා වැරදීමක් හින්දා. මොකද්ද? මේ අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ පුද්ගලයෙක් කියලා මම දන්නේ මම දන්නේ මගේ දැනීමේ ඒක නැහැ. මම දන්නේ මෙයා සත්පුරුෂයෙක් කියලා. හරි? මේ අසත්පුරුෂ පුද්ගලයා ගැන මම දන්නේ සත්පුරුෂයෙක් කියලා. අන්න එහෙමනම් මොකද වෙන්නේ? මම දන්නේ සත්පුරුෂයෙක් කියලා නම් මොකද වෙන්නේ කියලා බලන්න මට සතුටක් ඇති ඒ සතුට නිවැරදි සතුටක්ද? ඇයි? අසත්පුරුෂයා හින්දා උපන් සතුටක් ඒක. නේද? අසත්පුරුෂයා හින්දා උපන් සතුටක් ඒක. හැබැයි මේ මොකක් හින්දාද? මගේ මනසේ වැරද්දක් හින්දා. මොකද්ද මගේ වෙනස්? වැරද්ද? අසත්පුරුෂයා කියලා දන්නේ නැහැ. එහෙනම් මගේ මනසේ වැරද්දක් හින්දා කලකිරීම ඇතිවිය යුතු තැන ඇති වෙන්නේ මොකද්ද? සතුටු වීම. ඒක මගේ මනසේ වැරද්දක් හින්දා, මගේ නොදන්නාකම හින්දා. හරි? පංච පාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කළා තියෙනවා. අපෙන් ඇහුවොත් අපි මොනවා කියද දන්නේ? පංච පාදානස්කන්ධය දුකයි කියලා දේශනා කළා තියෙනවා. අපෙන් ඇහුවොත් අපි මොනවා කියයිද? පංච උපාදානස්කන්ධා සුඛා කියලා කියයි. බොහෝම සැපයි කියලා කියයි. අන්නේ සංඥා විපල්ලාසයක් කියනවා අන්න එකට. ඒ කියන්නේ සංඥාවේ වැරදීමක්. අපිට මේ සංඥාවේ ඇතිවෙච්ච වැරදීමක්. ඒකට කියනවා සංඥා විපල්ලාසයක් කියලා. ආන්ගේ වැරදීම හින්දා වැරදි දෙයක් ඒ කියන්නේ වැරදි දෙයක් වෙන දෙයක් බවට සත්‍යය පරිවර්තන වෙලා පේනවා. මොකද්ද මේ වැරදි දේ මෙතනදී සිද්ධ වෙච්ච මෙයා අසත්පුරුෂයෙක් අසත්පුරුෂයා ගැන නොදන්නාකම හින්දා මට බොහෝ ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේ මේ ලෝකයේ සමහර සතුටු වීම අපිට තියෙනවා පින්නත් මේ ආන්ගේ සතුටු වීම උද්දාමයටපත් වීම වැරදීමක් හින්දා සිද්ධ වෙන්නේ. හරිද? වැරදිලා හින්දා ඒ සිද්ධ වෙන්නේ. එතකොට අන්න ඒ වැරදිලා සිද්ධ වෙන සතුටක තමයි අපි ඉන්නේ. හරි. වැරදිලා සිදු වෙන සතුටකයි අපි ඉන්නේ. ඉතින් අන්න ඒ தත්වයෙන් අතමුදවා ගන්න මේ දුක කෙරෙහි කලකිරෙන්න ඕනේ. මේක මොනම જાති දුන්නත් හරියන එකක් නෙවෙයි. දැන් අපි හිතලා බලන්න මානසිකව අපිට ඇති වෙන දුක් කියලා හිතලා බලන්න පොඩ්ඩක්. යමක් එක සැරයක් දෙනවා, දෙසරයක් දෙනවා, තුන් සැරයක් දෙනවා, හතර සැරයක් දෙනවා. මොකද වෙන්නේ? ආය ආය ආය ඒකම ඒකම ඒකම ඉල්ලනවා. එහෙම දීලා දීලා දීලා දීලා එක සැරයක් හරි දෙන්න බැරි වුණොත් මහා දුකක් ඇති කරනවා. හරිද? මහා දුකක් ඇති කරනවා නේද අපේ හිතේ? අපි යමක් යමක් අපිටම දීලා පෙන්නලා පෙන්නලා පෙන්නලා පෙන්නලා පෙන්නලා එක දවසක් පෙන්න ගන්න බැරි වෙනවා. එතකොට ඉතින් ඔක්කොම ඉවරයි. අර ඔක්කොටම හරියන්න එදා දවසට ඉවරයි. ඒ වගේ මේ මේ ලෝකයේ තියෙන සත්‍ය ස්වභාවය දන්නේ නැති හින්දා මගේ පැත්තෙන් සැප වේදනා ඇති වෙනවා දුක් වේදනා ඇති විය යුතු දැන් ආන්ගේ සැප වේදනාවට අපි තදින් ඇල්ලලා ඉන්නවා ඒ සැප ඒ සැප වේදනාවට අපි තදින් ඇල්ලලා ඉන්නවා මේක හොඳට ওই විදිහට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස ආදි වශයෙන් තියෙන දුක්වල ඇත්ත తත්වයේ පිළිබඳ තියෙන කරුණු හොයාගෙන අපි මොකද කරන්න ඕනේ? එක දිගට එක දිගට එක දිගට එක දිගට ඒවා මෙනෙහි කරන්න ඕනේ. හරිද? අන්න එහෙම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අපිට ළඟ තියෙන, දුර තියෙන, බොහෝ ඈත තියෙන හැම වස්තුවක් ගැනම මේවා දුකට හේතු වෙනවාය කියන සංඥා ඇති වෙනවා. අන්න ඒ සංඥාව අපිට නිබඳව, নিরතුරුව ඇති වෙන්න ඕනේ. මේවා දුකට හේතු වෙනවා කියන සංඥාව දිගින් දිගට ඇති වෙනවා. ඇයි? අපි දන්නවා අනිත්‍ය ලක්ෂණය කියන්නේ මොකද්ද කියලා. දුක්ඛ ලක්ෂණය කියන්නේ මොකද්ද කියලා දැනට දන්නවා. ඒකින්ද ලොකු අපේ පැත්තෙන් ඇති වෙන ලොකු ප්‍රතිරෝධයක් වෙනවා දැනට. සංහවයින් කරන්න බෑ කියලා. හරි. තණ්හාව අයින් කරන්න බෑ කියලා අපේ පැත්තෙන් ආපු ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා. ඒක හින්දා තමයි මේක අයින් කරගන්න අමාරු. අපේ හිතර ඒකට ඉඩ දෙන්නේ නැහැ. අහන්න මං කියන්නේ බොරුද කියලා. ආදරය කියන දේෙන් වැඩිපුර ලැබුණේ දුකද සැපද කියලා මං අහලා තියෙනවා උන්තරා. මොනවද හම්බුනේ වැඩිපුර? සතුට. නෑ දුක්. දුක් වැඩියෙන් හම්බුණා නම් මං දැන් කිව්වොත් එහෙම ආදරය කරන අය ඔක්කොම බහැර කරන් දාලා කියලා. නේද? එහෙනම් ආදරය බැහැර කරන්න කිව්වොත් මොකද කියන්නේ? ඒකට හරියන්නේ නැහැ. එහෙනම් ඒක කෙරෙහිත් බැඳීමක් තියෙනවා. තණ්හාව කෙරෙහි තියෙන තණ්හාවක් තියෙනවා අපිට. ඒකද මේක මේකෙන් ගලවන්න බෑ. අපි හරියට දුක් විඳත් කොහොම හරි කොහොම හරි මේකෙම එල්ලි එල්ලි එල්ලි එල්ලි එල්ලි එල්ලි ඉඳ බලනවා. ආන් එක නැති කරගන්න බොහෝ දේවල් කළ යුතු තියෙනවා. ওই විදිහට විමර්ශනය කරන්න ඕනේ. ඉවරක් නැතුව ඉමක් කොනක් නැතුව Taman මොකද කරන්න ඕන එකතැනකින් පටන් අරගෙන දැනෙන දැනෙන හැම දෙයක්ම තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී වශයෙන් තියෙන හැම එකක්ම හොඳින් හොඳින් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙන්න මේ විදිහට හැදෙන්න ඕන අන්තිමට. මම් පහරන හොරුන්ට අහුවීම සපද්ද දුකක්ද? නේද? ඒකේ මොන සැපයක්ද? නිකන්වත් හිතන්න පුළුවන් මේක සැපයි කියලා. කවුරු හරි කියනවා අනේ මාව මං පහරන හොරුන්ට හමු වේවා මං පහරන හොරුන්ට හමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියන. එයා ගැන අපි මොනවා කියන්නේ? එයාට නම් ටිකක් පිස්සු වගේ කියලා කියන්නේ. හරි. ඇහැට යම්කිසි රූපයක් දැකලා කනට ශබ්දයක් ඇහිලා නාසයට දිවට ශරීරයට ගන්ධයක් රසයක් ස්පර්ශයක් ලැබිලා. හරි. හටගත්තේ අතීතයේ ඉඳලා ගත්තොත් එහෙම දුක් උපදිනව දේවල්ද නැද්ද මගේ ජීවිතේට එකතු වෙන්නේ? මොකක් හරි දෙයක් දැකලා පින්නත් නී ඒක කෙරෙහි අපිට තණ්හාවක් ඉපදුනොත් යම් හේකින්. ඒ තණ්හාව හින්දා අපි අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. නේද? එතකොට විය යුත්ත තමයි ඇහැට රූපයක් දැක්කහම කනට ශබ්දයක් ඇහුනහම නාසයට ගන්ධයක් දිවට රසයක් ආදී වශයෙන් ඒ ඒ අරමුණු එනකොට ඒ අරමුණු ගැන අපිට දැනෙන්න ඕනේ කොහොමද? මම් පහරන හොරු වෙනවා වාගේ කියලා. ඇයි? අද යම්සි දුකක් මේ ඇත්තෝ විඳිනවාද? අද යම්සි දුකක් විඳින්නේ අතීතයේ දැක බලා විඳ සතුටු වෙච්ච ඒවා හින්දාද නැද්ද? නේද? උපාදානේ උනේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් තමයි උපාදානය වෙන්නේ. එතකොට ඒ වාගෙන් අසා දැන විඳ අපේ මනසට අපේ මනස මේ ඊට අපහසුතාවයකට දුක් විඳින තත්යකට පත් උනේ නේද? එහෙනම් හරියට නිකන් හොරු ආවොත් එහෙම කරන්නේ තලාපෙලා දාලා අපිව තලාපෙලා දාලා විතරක් නෙවෙයි අපේ වටිනම දේ අරන් යනවා. නිකන් නෙවෙයි අරන් යන්නේ. නේද? ඒ වගේ අපිට තියෙන කුසල හිත මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් මොකද කරන්නේ ඒ වාගෙන් ලැබෙන අරමුණු වලින් මගේ හිතේ ලෝභය ඇති කරලා නේද මගේ හිතේ ලෝභය ඇති කරලා ඒ කියන්නේ මගේ ළඟ තිබ්බ කුසල සිත අයින් කරලා දැම්මා අයින් කළා මොකක් හරි වස්තුවක් කියලා එහෙමට ලෝභයක් ඇති වුණොත් මොකද වෙන්නේ එකක් කුසල සිතයි එනවා අනිත් එක නේද මහා දුක් පීඩා ඇති වෙනවා අනාගත මහා දුක් පීඩා ඇති වෙනවා කුසලසිත වටිනාමකම තියෙන කුසලසිත අයින් වෙනවා මොකක් හරි රූපයකට බැඳුණා කියන්නකො ඒ රූපයකට බැඳුනහම බොහෝ දුක් උපදිනවද නැද්ද නේද එහෙනම් හරියට යාර තලාපෙලා දානවා වගේ තලාපෙලා දානවා වගේ ඊළඟට ඒ විතර නෙවෙයි වටිනම දේ අරගෙන යනවා. මං අහනවා සත්‍විති රජකමද වටින්නේ කුසල සිතද වටින්නේ? කුසල සිතයි වටින්නේ. එහෙනම් සත්‍විති රජකමට වඩා වටින දෙයක් අරගෙන යනවා. කවුද මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී? එහෙනම් මේ බාහිර ලෝකයෙන් මට ලැබෙන නොයේකුත් සංස්කාරයන් මට දැනෙන්න ඕනේ මහා දුකක් විදියට. හරියට මං පහරන හොරු වෙනවා වාගේ කියලා දැනෙනවා. මේ සංස්කාරයාගේ දුක මේක ඉවරක් නෑ මේක විපරිණාම වශයෙන් දුකයි මේක පීඩන වශයෙන් දුකයි මේක නොයේකුත් ආකාරයට ගත්තත් ඔය ආකාරයට ගත්තත් මේකේ දුක්සහිත ස්වභාවයක් තියෙනවා කියලා හොඳට ඕනම දෙයක් මතක් වෙද්දි දැනෙද්දි මතක් වෙන්න ඕන. දැන් අපි හිතමු අලුතෙන් දෙයක් ලැබෙනවා. අම්මා කෙනෙකුට කියන්නකො මුණුපුරෙක් ලැබෙනවා. මුණු පුරා ලැබෙනකොට අපේ ආච්චියම දැන් අලුත් ආච්චියම කොහොමද යන්නේ? අලුත් ආච්චියම්මට මොකද වෙන්නේ? ආය නෙවෙයි නේද ලෝකේ තියෙන ලොකුම දේ හම්බුණා කියලා තමයි හිතෙන්නේ. ඒකද වෙන්න ඕනේ. කොහොමද ඒක දැනෙන්න ඕනේ? තවත් දුක් පොදියක් ලැබුණා. තවත් දුක් පොදියක් ලැබුණා කියලා නිවැරදි සංඥාවක් එන්න අපිට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම පින්වත්නි යන්නේ එහෙමයි. ආදරයක් ලැබෙනකොට දුක් සංඥා වෙන්න ඕනේ. හරිද? හැම දෙයක්ම Tamanට ලැබෙන ලැබෙන හැම දෙයකම දුක් සංඥායෙන් ඕනේ. ඒ කියන්නේ ඒක දුකක් බව Tamanට තේරෙන්න ඕනේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන දේවල් විතරක් නෙවෙයි අපිට ඒ කියන්නේ ඒවා විතරක් දුකයි කියලා නෙවෙයි මේ ලැබෙන ලැබෙන ලැබෙන ලැබෙන හැම දෙයක්ම විශාල දුකක් බව තමන්ගේ පැත්තට වැටහෙන්න ඕනේ. ආන් එහෙම වැටුනහම කියනවා සම්මර්ථන ඥානය ඇති වුණා කියලා. හරිද? එතකොට ඒක විතරක් නෙවෙයි තව අනිත්‍ය ලක්ෂණ අනාත්ම ලක්ෂණත් එක්ක යම්කිසි විශාල පරාසයකට තමන්ගේ හිත පිළිදවා අරින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ලොකු පරාසයකට මේ තමන්ට ලැබෙන දේවල් පිළිබඳව ලැබෙන හැම දෙයක්ම ලැබුණ නැති හැම දෙයක්ම කොහොමද දුකයි. ආන් එහෙම කරගත් දවසක තමයි අපිට දුක නැති කිරීම සඳහා වෙහසක් ගන්න පුළුවන් වෙන මාත්‍රයක්වත් මේ ලෝකේ ඇති සැපයක් නෑ කියලා දැනගන්න. ඒකින්ද එහෙම தත්වයකට අපේ හිත සකස් ඇත්ත தත්වයකයි ඇත්ත தත්වයකට ඇත්ත ස්වභාවයකට මගේ මේ සිතපත් කරගන්න අවශ්‍ය කරන ධර්ම කර්ම එකතු කරගත්තා වාගේම අන් අයගේ සිත් සුවපත් කරන්නත් මම ධර්ම දානමය පුණ්‍ය කර්මයක් කරගත්තා ඒ අතොත් මේ ධර්ම ශ්‍රවණය කරලා විශාල සතුටක් ලබලා උපරිම සැනසීමෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ඒ ඒ අදිෂ්ඨානය ප්‍රාර්ථනාව සමගම Tamanටත් ඒ පින් හේතු වෙලා උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති